තවත් මේ ප්‍රශ්නයක් තියෙන රාගයේ, ලෝභයේ, තණ්හාව මේ සැනේ වෙනස නිදහසුන් සහිතව පැහැදිලි කරන්න කියලා මේ පෙන්වන්නේ. රාගයේ, ලෝභයේ කියන්නේ ලෝභය කියන වචනේ මුලට ගත්තොත් ලෝභය කියන එක තමයි අපිට අභිජ්ජා කියලා කිව්වේ දැඩි ලෝභය. ලෝභයේ ස්වභාවයක් තියෙනවා. මොකද්ද? අන්සතු අය දැකලා අන්තු සම්පත්තියක් මේ ලෝභය ඇති වෙන්නේ කාම වස්තු එන කාමයට හේතුකාරක වෙන වස්තු තියෙන ආලෝකේ. මේ වස්තු පිළිබඳ කාම සංකල්පිතව අදහස් ගත්තොත් ඊ අදහස් නිසා අනේ මේ සම්පත්තියක් නේ කියලා හිතන හැඟීමක් එනවා. මේ මනවඩන රූපනි මනවඩන ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ මනවඩන දීපොල ඉද කරන්නේ මේ වස්තුනේ විතර මේ ආදි වශයෙන් එනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? ඒවට ලොකු වටිනාකමක් මනස දෙන්න පටන් ගන්නවා. ලොකු තැනක් දෙනවා මේ රෝග සම්පත් වලට. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිකෙකුට මේ සම්පත්තිය දකින්න කැමති නෑ. ඒ මට වුණා නම් ඒ සැපත කොච්චර හොඳද? අනිකට නොවේවා මට වේවා. මෙන්න මෙතෙන්ද දූෂ්‍ය මානසිකත්වයක් එනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ දැඩි ලෝභය කියන අවිජ්ජා කියන තත්ත්වයටපත් වෙනවා. ඉතෙලම අයින් කරන්නේ මෙන්න මේ දැඩි ලෝභය. අවිජ්ජා කිව්වේ ඒකයි. ඒක අහක් වුණාම තව ලෝභය කියන එක කොහොමද නරකමයි. තියෙන බව දැනගන්නේ කොහොමද? ඒ මුල් කරගෙන අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද ඒ වගේම සම්පප්පලාප මෙන්න මේවා එනවා මතුවෙලා ඉතින් ඒවට හේතුකාරක එනවා නම් ඒ අයුතුකම් අසාධාරණකම් කැමැත්ත කරන්න කැමැත්තක් එනවා ඒනොට සමන්නක ලෝභය ඇති බව තේරුම් ගන්න ඕනේ ලෝභයේ ස්වභාවය මේ ලෝකයේ පිළිබඳ ලොකු බැඳීමකින් ඇති වෙන අදහසක හැටි. එහෙම තෝරා ගන්නවා ලෝභයේ ස්වභාවය. එතන මේ ලෝභය යම් කිසි කෙනෙකුට නැති වුණාට මම නම් කැමති නෑ කෙනෙකුට අවලක් අසාධාරණයක් කරන්න. කෙනෙකුගේ සම්පත්තියක් විනාශ කරන්න මං කැමති නෑ. එහෙම අදහසක් අනුන් නැසර මට ඕනෙත් නෑ. හැබැයි ඒ වුණාට මට කාම ආස්වාද විද විද ඉන්න නම් ඕනේ. දැහැමින් සාධාරණේ හරි හම්බ කරගෙන ඉන් දැහැමින් මේ ලෝකේ කාමාස්වාද විඳගෙන ඉන්න නම් ඕනේ. ඊ අදහස තියනවා නම් අන්න එතන එනවා කාමීට આવොත් කාමරාගය. හැබැයි පංචකාම ආස්වාදිය මුල් කරගෙන යම් කිසි කෙනෙකුට අදහසක් ආව නම් එහෙම ඒ කාම රාගය ඇසුරු කරගන්න එයාට හිතෙනකොට ඒ රාග වෙලාද කියලා බලාගන්න. හැබැයි බණක් අහන්න වාගේදී කියලා විරාගී වැඩකට හිත යොදවන්න උනොත් පළවෙනි කාම රාගයේ තැන දීලා තමයි දෙවෙනිට අවස්ථාවක් තියෙන තමයි විරාගයේ තැන දෙන්න බලන්නේ. රාගීටයි පළවෙනි තැන. විවිධ රාගීට දෙවෙනි තැන. මෙන්න මෙහෙම තැනක් දෙන තාකල් හුර රාගයේ තියෙනවා. රූප රාගයේ පළවෙනි තැන තියෙනවා නම් යම් කිසි රූප ලස්සනයක් දකින්න තියෙනවා නම් ඔහුට ඒකෙන් වෙන් වෙලා ඉන්න එකට දෙවෙනි තැන දකින්න තියෙන එකට පළවෙනි තැන අරූප රාගයක් තියෙනවා නම් ඔය ඉතින් කාම රාග රූප රාග අරූප රාග එකිනෙක සිුම් වෙලා යන්නේ රූප රාග අරූප රාග නැති වෙන්න අරියත් මාර්ග ඥානය වැඩෙන්න ඕනේ. එතකන් අඩු වෙන්නේ කාම රාග විතරයි. ඉතින් කාම රාග කියන්නේ මොකද? කාමයේ පළවෙනි තැන කියන එකයි. සියලු කාමියෝ කාම රාග නෙවෙයි. සියලු කාමියෝ කාම රාග වුණා නම් එහෙම කවදාවත් කාම රාගය අයින් කරපු අනාගාමී කෙනාට කාම හිත ඉතුරු වෙන්න විදිහක් නැහැ. කාම හිත විතරක් නෙමෙයි ලෝභ හිතත් ඉතුරු වෙනවානේ. ලෝභ හිත් හතරක් ඉතුරු වෙනවා අරිහත් ඵලී ලැබෙන කොට ඒක නැති වෙන්නේ. සෝමනස සහගත ditthi විප්පේවිත හිත, ditthi උපේත සසංකාරික හිත. උපේක්ෂා සහගත ditthi විප්පේවිත හිත, ditthi විප්පේවිත සසංකාරික හිත කියන්නේ. මෙන්න මේ ලෝභය මුල් කරගත හිත හතර අරිහත් ඵලයට ලැබෙන වෙලාවෙ නැති වෙන්නේ. එතකන් මේ හිත හතර තියෙනවා. එන අනුසයත් එක්කලා රාගය නැති වෙලා ගියා කිව්වොත් එහෙම. කාමී නැති වුණා කියලා ගත්තොත් එහෙම සෝවාන් පුද්ගලයාට එයාට ලෝභ හිත ඉතුරු අනාගාමී පුද්ගලයාට එයාට මේ කියන හතර හිත ඉතුරු වෙන්න බෑ. නමුත් ධර්මයට විරුද්ධව අපිට කතා කරලා අපිට නිගමන දෙන්න බෑ. අභිධර්මයේ විග්‍රහ කරනවා මේ කියන හිත හතර නැති වෙන්නේ අරිහත් ඵලයෙන් කියලා. එතකන් අනාගාමී පුද්ගලයාට තියෙනවා. එවනම් දකින්න මේ රාගය කියන්නේ අන්නේ ඒකයි. කාමී කියන එකයි රාගයයි කියන එකේ දෙක වෙනස තෝරා ගන්න ඕනේ. කාමියෝ ආස්වාදජනකයි. ආස්වාදීට හිත එනවා. රාගයක් ආවලා මොකද වෙන්නේ? ඒකට පළවෙනි තැන දෙනවා. දැන් මොකද කරන්නේ? අද හොඳ ධර්මයක දේශනාවකුත් තියෙනවා. අද හොඳ නාට්‍යයකුත් තියෙනවා. දැන් මොකද්ද ගන්න පියවර? නාට්‍ය අතහැරලුවොත් බණ ඇහි හැකි. බණ අහන්නයි නාට්‍ය වර දෙකක් එක එක වෙලාවටමයි දෙකම තියෙන්නේ. Tamanට තීරණය ගන්න නිදහස තියෙනවා. දැන් මේ පූර්ණ නිදහසක් තියෙනවා කවුරුවත් අර කරන්න බල කරන්න කෙනෙකුත් නැහැ. මං ගන්න තීරණය මොකක්ද අද? නාට්‍ය ටිකක් බලලා ඊට පස්සේ බල ටිකුත් අහනවා. එහෙම එනවද? ඊට පස්සේ ඉස්සෙල්ලා එන්නේ මොකද්ද? බල ටිකක් අහලා පස්සේ නාට්‍ය ටිකක් බලනවා. එහෙම එනවද? කෝක හරි ඇවිදලා ඊට පස්සේ අන්තිමට ගන්න තීරණය මොකද්ද? කොහරි බල කොහොමද නාට්‍ය නම් බලන්න ඕන. ඔන්න ඕක තියෙනවා නම් එහෙම තව එයාට කාම රාගේ රූප කාම රාගේ තියෙනවා. රූප රාගේ සද්ද රාග වල තියෙන කාම පැත්ත තවම තියෙනවා. ඒ නාට්‍යයක බඳු එකක්ද? ඒක අනුවයි ඒක නිගමනය කරන්නේ. ඒතර එහෙම නැත්නම් යම් කිසි විදිහක සුන්දර ලෝකයක මගුල් ගෙදරක් තියෙනවා. අද මොකද කරන්නේ? හොඳ පාටියක්. මං වෙනදාට නම් බොන්නේ නැහැ හැමදාම. ඒ උනාට ඒ දවස් වෙනවා පොඩ්ඩක් ඉතින් බොනවා තමයි. හැබැයි අද මොකද කරන්නේ? පන්සලේ ධර්ම දේශනාවත් අද. හරිය වටිනා දේශනාවක්ලු තියෙන්නේ. මුගව දිනේ කියනවා හවල් හාමුදුරණ හොඳ දේශකෙක් අද එන්නේ ඒ උන්වහන්සේ මම අහලා තියෙනවා හොරි හොඳයි කියලා අද වනහඬ යනවාද මොකද කරන්නේ? මවුල් ගෙදර යනවාද? හවතර වෙලාව තියෙන එක වෙලාවෙන් දැන් දෙකෙන් කෝකද ගන්න? හැබැයි මගුල් ගෙදරට මට කවරේක දාලා සල්ලි ටිකක් දීලා වේරිලා ඉන්න පුළුවන්. බලහන්න වෙලාවක් තියෙනවා. මොකද කරන්නේ? පාටියට යනවද නැන්න බලහනවද? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මරුල් ගෙදර ප්‍රශ්නයක් නැහැ ගිහින් එන්න පුළුවන්. පාටියේ නොහිටාට ප්‍රශ්නෙකුත් නැහැ. දැන් බණ අහනවද පාටිය දානවද? ඔන්නේ පස්සේ බණ අහනවා. එකම දවසේ මේ දෙකම වැටෙනවනේ. බණත් අහන්න හරි ආසයි තමයි. එන පාටියක් නැතුව බෑ. කොහොම කොහොම හරි පාටිය ජයගත්තොත් කාම රාගයේ තව රස රාගය විතරක් නෙමෙයි කාම රාගය එතන තියෙනවා. අනාගාමි කෙනෙක් නම් කවදාවත් මොන පාටි තිබුණත් අද බනහනවා. මට නැති වැඩක් නෑ පාටි. කවදාවත් පාටියට මොහොතක්වත් හිත දෙන්නේ නෑ. පළවෙනි තැන දෙන්නේ බනහන්න. අන්න අනාගාමි කෙනාගේ ස්වභාවය තෝරා ගන්න පුළුවන් දෙයක්. මොන මගුල් ගෙදර තියා මොන જાතිය තියනත් එදාට තියෙන වෙදගත් දෙයක් තියෙන විතරාගී විත දෝසි විත මොහි යම් කිසි කටයුතු කරේ දෙන්න නම්. එහෙම එක විශේෂ අවස්ථාවක් නම් අනික ඔක්කොම දෙවිනි කරලා හුයකට යනවා. ඒකේ ස්වභාවය ඒකයි. ඉතින් ඕක තේරුම් ගන්න ඕනේ මේ විදිහට රාගය කියන එකේ ස්වභාවයත් ඒ වගේම තණ්හා කියන එකේ ස්වභාවයත් දකින්න ඕනේ. තණ්හාව කියලා කියනකොට විවිධාකාර මට්ටම් තියෙනවා. මොහොතක් හරි ටික වෙලාවක් හරි හිතවිල්ලකින් හරි එතන බැඳෙනවා නම් ඒ අදහස ප්‍රියමනාප වශයෙන් භුක්ති විඳිනවා නම් ඒ මට්ටමට එතන තණ්හා තියෙනවා. රාග අදහසක් මුල් කරගෙන මොහොතක් හරි හිත බැඳෙනවා නම් රාග කාම තණ්හාව එතන තියෙනවා. කාම රාගය නැති වෙන්න පුළුවන්. කාම තණ්හාව එකක්. කාම තණ්හාවට උපදින්න බෑ. තණ්හාවෙන් උපාදානයක් ගොඩ නැගුවොත් උපාදානයෙන් භවයක් හැදිය හැකියි. තණ්හාපත්‍ය භවෝ කියලා සිද්ධාන්තයක් නැහැ. තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භවෝ තණ්හාවේ බලවත් පැත්තක් තියෙන උපාදාන වෙන්න. අන්න ඒතර භවයක් එනවා. එයා කාමයේ පිළිවඳව තණ්හාවක් සම්පූර්ණ තණ්හා නැති රහතන් වහන්සේට. කාම රාගය නැති අනාගාමී පුද්ගලයාට. තණ්හාව නැද්ද ඇහුවොත් එහෙම තණ්හාව නැහැ කියන්න බෑ. උපාදානයක් තියෙන දැව උපාදානිය නෑ. උපාදානිය මොකක් උඩ දෙන්නේ? අන්නේ උපාදානියනේ රාගයත් එක්කලා. ඊටලා සියුම් තෙලක් මේ තණ්හා කියන්නේ. එයින් ලෝභය කියන්නේ නීවරණත් එක අපාගත කරන පැත්තට හේතුකාරක එනවා. අපාගත නොවුනත් සතර අපාගත නොවුනත් පාප පැත්ත භජනය කරනවා. රාගය කියන පැත්තක් තියෙනවා. ඒ රාග පැත්ත කාම ලෝකයේ භජනය කරනවා. ප්‍රධාන තැනකුත් දෙනවා. තණ්හාව කියන එක කාම හැඟීම් ඇති කරනවා. ප්‍රධාන තැනක් දෙන්නේ නැහැ. ඒකයි තියෙන වෙනස. ඉතින් එකින් එකල සියුම් කොහොම තෝරා ගන්න ඕනේ.